අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි මේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු වෙනත් ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා අපි කාලය ලැබෙන පරිදි ඉදිරිපත් කරන විදිහට ආරාධනා කරමු අපි රත්නසිරි මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී වම දකුණ ලෙස දිගු වේලාවක් පිට එකඟ කරගෙන යනවා. පළමුව පාදයේ විලුඹව පොළවේ ගැටෙන බවත් ඉන්පසු ඇඟිලි ස්පර්ශ වන බවත් වැටහේ. පළමු දිනේ පොළව ඉහළට එසවි යන බවක් දැනුනි. පසුව කකුල් එසවීම අපහසු බවත් දැඩි වේදනාවකුත් දැනෙන්නේ. එය නොකරන දිගටම සක්මන් කිරීමේදී සක්මන අතරතුර නිින්ද යන බවක් දැනේ. එවිට සක්මනේ නතර වී එහෙම්මම හිතගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කර නැවත භාවනාව ආරම්භ කරන විට පාදයේ ඇට කැඩෙනවා වාගේ ශබ්දයක් ඇතේ. එසේම දැස් තුලින් දැඩි වේදනාවක් ඇතිවේ. මාහට සක්මන් භාවනාවේ සිත එකඟ වීමට පරයන්කයට වඩා ඉක්මන් බැවින් මේ தત્ත්වය පිළිබඳව කලකිරීමක් ඇතිවේ. වේදනාව නොතකා සක්මන් කිරීම මාහට සුදුසුද ගෞරවයෙන් වටහා දෙන සේක්වා පෙරුවන් තරණයි. මේ අවසාන ප්‍රශ්නේ නම් දැනගත යුතු ප්‍රශ්නේ මෙන්න මෙහෙම උත්තර දෙදී වේදනාව තියෙද්දි මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නේ කියලා දකින්න පුළුවන් නම් එන වේදනාව තියෙදිම සක්මන් කරන්න ඕනේ. යම් හේයකින් වේදනාව උග්‍ර වෙලා Tamanට මේ ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද මොකක්වත් නැතුව වේදනාව හිත පැහැරගත්තොත් පමණයි අපි වේදනාවට හිත යොදන්න ඕනේ. එනිසා භාවනාවේදී සක්මන වේවා පරියන්කේ වේවා මොන බාධාවක් ආවත් Tamanට ඉන්නේ ඉරියව්වට හිත යන්න පුළුවන්කම තියෙනවා නම් භාවනාවක් කැඩලා නැහැ. ඒ තියෙනවනම් ඔය එන බාහිර කරදර ගැන හිතන්නත් එපා, හිත කරදර ගන්නත් එපා. මෙච්චර කරදර තියෙද්දිත් මට ඉරියව් බලන්න පුළුවන් නේ කියන සතුට. ඒ හැකි සංඥාව ප්‍රමෝදය ඇති කරගත්තොත් තමයි තේරෙන්නේ බාධාවල් බාධක බාධා වෙන්නේ හිත දුර්වල වෙච්ච කෙනාට විතරයි. හිත දුර්වල වෙච්ච කෙනාට කොයි එකත් බාධායි. නෑ මේ කොයි එක තිබුණත් මට අඩුම ගානේ ඉරියව බලන්න පුළුවන් නේ. සක්මණේ වම දකුණ වශයෙන් ඔසොන යවන තබන වශයෙන් විස්තර නැතුනට කමන්නේ මම හිතගෙන නෙවෙයි ඉන්නේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම ඉන්නේ ඇවිදිමින් කියන එක දකින්න පුළුවන් නම් සද්ද මැද වේදනා මැද ඉතිවිලි මැද කරන සක්මන සතිය ඉතිවිලි වේදනා සද්ද නැති තැන සතියට වඩා බලවත් සතියක් කියලා මතක තියාගන්න. ඒක දන්නවනම් අපිට තේරෙන්නේ හැම බාධාවකින්ම අපේ සතිය කුළු ගන්නනවා උසස් තත්යකටපත් කර ගන්නවා අභියෝගයේ කැමති එක්කන ඉස්සරහට යනවා බයගුල්ලා බයට කෑ ගහන එක්කන ඉතින් භාවනා මධ්‍යස්ථාන අතරලා යනවා ගුරුවරු මාරු කරනවා කමටහම් මාරු කරනවා අත්ෙන් අතර පයින් කුරුල්ලා තෙමිල නැහින වගේ කමටහන ලොකු එකක් ගන්න එපා ඉරියව් ගන්න මේ ඕන දෙයක් හසේ ගෙනියන්න පුළුවන් කියන එක තේරුම් ගත්ත දවසට තේරෙයි මේ බාධක බාධා වෙන්නේ අපේ හිත භාවිත නැති තාක්කල් විතරයි භාවිත මනසක් තියෙනවනම් ලෑස්ලා යනවනම් ඔය කිසිම දෙකින් අපි මේ සතිය කැඩෙන්නේ නැහැ. ඒකට හුඟක් හොඳ ප්‍රස්තාවක් ලැබෙනවා සක්මනේදී පරියන්කයට වැඩිය ඉදිනදා වැඩවලට වැඩිය. ඒ නිසා සක්මණෙන් තමයි උඟ දෙනෙක් මේ මට භාවනා පිළිබඳව හැකිය කියන හැකි සංඥාව ඇති කරන ගොඩක් කලට සක්මණෙන්. ඒ නිසා නිසන්වනේ ගොඩාක් අපිට ලැබෙනවා නම් ස්තුති කතා ලැබෙන්නේ සක්මණ අඳුනා දීමෙන් තමයි. ඒ වගේ මගේ පුද්ගලික අත්දැකීම තමයි යම් තැනක යම් කෙනෙක් සක්මන් භාවනා කරන්නේ නැත්නම් ඒක ඉතින් ඇඹුල් රහ වැඩි ඒ භාවනාව. පැණි රහක් නැහැ. පැංගිරි රහයි ඇඹුල් රහයි විතරයි තියෙන්නේ. යම් තැනක ධක්මන දන්නවනම් ඒ කෙනාට භාවනා ජීවිතේම මිහිරියක් තියෙනවා. ප්‍රමෝදයක් තියෙනවා. ඉතින් ඒක නිසා අවසාන ප්‍රශ්නේ වේදනාව ගැන තියෙන වෙලාව නම් වේදනාව තියෙද්දිම ඇවිදිමින් ඉන්න බව දැනගන්න පුළුවන් නම් වේදනාව ගැන තකන්න එපා. මේ වේදනාව ඇවිදින බව දැනගනිමින් දැනගනිමින් දිගට භාවනා කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පියවරක් පාසා සතිය පවත්වමින් භාවනාවේ යෙදෙන විට පළමුව වම දකුණ වශයෙන් සිහිය පිහිටුවෙමි. පසුව ක්‍රමෙන් වන් පාදයේ එසේන බව ඉදිරියට යන බව පොළවේ මුලින්ම සියුම්ව පසුව තදින් ස්පර්ශ වන ආකාරය බලමින් සක්මන් කෙලෙමි. සෑම විටම ස්වාභාවික ගමනකටම සිය තබමින් මෙසේ බලන විට ක්‍රමෙන් සක්මනා සිත ඒකාග්‍ර වී નિરાයාසයෙන් සිදුවන රිද්මානුකූලව සහැල්ලු ගමනක් ඇතිවිය. පසක සිට සහැල්ලුවෙන් බලා ඉන්නවාක් වැනි හැඟීමක් විය. සක්මන සුවදායක ප්‍රියශීලී එකක් බව හැඟිනි. එවිට බාහිර අරමුණු කිසිවක් නොතිබිනි. සමහර අවස්ථාවලදී එම తත්වය නොදෙනි. ළඟින් කෙනෙක් යන බව හා ශබ්දයක් ඇසුණත් සෑම විටම මම මේ වේලාවේ සක්මනේ බව සිහි කළෙමි. එසේම පරියංක භාවනාවේදී ඉරියව්වට සිත තබා මම මෙතනයි බලන විට ආස්වාසය ප්‍රස්වාසයේ දැනෙමින් සිටියෙමි. ක්‍රමයෙන් උත්ම රැල්ල සියුම් වී ආස්වාසය ප්‍රස්වාසය નિરાයාසයෙන් දැනෙන විට සක්මනේදී નિરાයාසයෙන් ඇතිවන තත්ත්වයක් ආනාපානයේ ඊතා සමාන බවක් දැනිනි. ආස්වාදයේ අවසානයේ ප්‍රස්වාසයත් වම් පාදයේ තබා අවසන් වන විට දකුණු පාදයට ගමන් කිරීම එකම චක්‍රයක් සේ දැනුණා. මෙසේ බලන විට සමහර පරියංකවලදී හුස්ම රැල්ල නැති වී ගියාක් මෙන් දැනුණා. එවිට ඉරියව්වට සිත තබා සිටින විට ගොරෝසු ආකාරයෙන් හුස්ම දැනෙන්න පටන් ගන්නවා. මෙම ක්‍රමයේ යම් වැරද්දක් කියේද කියා දැනගන්න කැමැතියි. ඔබ වහන්සේ සුවපත් වේවා. මට මට කියන්න වැරද්දක් නැහැ. ඉස්සල්ලා අපි කියපු ලියුමට වැඩිය මේකේ බාධක ගැන සඳහන් වෙලා තියෙනවට වැඩිය බාධක නැති බව සඳහන් කරන ධර්මයට සක්මණට ලං වෙලා තියෙනවා පරියංගට ලං වෙලා තියෙනවා. ඉතින් මේක මුළු සමූහය ගත්තත් අද අපි තුන්වෙනි දවසේ ඉන්න නිසා හරියට මූලික උපදේශ ටික නැවත නැවත අහනවා නම් සමූහයේම මෙහෙම වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එක එකනාගේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ මම කියන්න හදන්නේ මේ මූලික උපදේශ දෙන මෙතන විතරමයි ඇත්ත තියෙන්නේ මේකමයි සත්‍ය කියන එක නෙවෙයි. මූලික උපදේශ ටික නැවත නැවත අහලා කරනවා නම් හරියන කෙනාට ඒක හරි බව තේරුම් ගන්න දවස් දෙකකට වැඩි කල් යනවා. නමුත් ඒක සැකනම් ඒක හරියට කරන්නේ නැත්නම් ඒක කියන්නේ නැත්නම් තමයි හරි අමාරුවක් සිද්ධ වෙන්නේ මේ භාවනා හරිද වැරදි කියන සැකේ මත නමුත් මේකේ නම් කිසිම එහෙම මේ ප්‍රකාශයේ සැකයක් පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ අල්ලගත්ත ගැම්ම මේ වැස්සයි කියලා මේ පෑව්වයි කියලා මේ සද්දාවයි කියලා බාධා කරගන්න නැතුව පුළුවන් තරම් නිතිපතා පරියංග සක්මන කරන්න. එතකොට ඒක ඒක Java කැවෙන්න පටන් ගන්නවා. බල කැවෙන්න පටන් ගන්නවා. ගැම්ම ගන්න පටන් අර ගන්නවා. ඒ ගැම්ම ගැනීමල අපි ඉතලට බොහොමත්ම ඉක්මන. පටන් ගන්න ටික තමයි සීරු මාතුවේ එමීට හරියට පොට දාලා දෙනවා. පිටපොට ගියොත් තමයි ඔය කැපෙන්න ගන්න. පොට වට්ටගත්තට පස්සේ කරකොන එක හරි ලේසි. ඉතින් මේක හොල්ලන්නේ නැතුව මේ කාලසටහන් දිගට කරගෙන යන්න කියලා කියන්නේ. දෙවියන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම භාවනා වැඩමුළුවට සහභාගී වූ ආධුනික අයෙක් වෙමි. මම පරියංක භාවනාවේ ආනාපාන සති භාවනාවේ යෙදී හුස්ම නාසිකාග්‍රයෙන් ඇතුල්වන බව හා පිටවන අයුරු බලා සිටියෙමි. ටික වේලාවකින් කිසියක් නොදැනෙන තත්වයකටපත් විය. මෙලෙස ටික වේලාවක් ගත වී බාහිර ශබ්දයක් නිසා නැවත හුස්ම දැනෙන ගතිය ඇති විය. මෙසේ ගෙවුණු කාලය ගතවුණු අයුරු ගැන පැහැදිලි නැත. එම කාලය තුල නිින්ද ගියාද එසේ නැත්නම් මා භාවනාව තුල සිටියාදයි පැහැදිලි නැත. ශබ්ද ඇසීමෙන් පසු නැවත එම තත්වයට පත්වීමට නොහැකි විය. කරුණාකර මේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටින ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා. අවසාන වාක්‍ය ඉස්සල විග්‍රහ කළොත් තත් 18 පස්සේ ආයකට එන්න බැරි වුණා කියන කතාව ලියලා තියෙන නිසා මේම කියන්න තියෙන්නේ ඊට පස්සේ මම දැන් තමයි භාවනාවට වාඩි වුණේ කියලා නවක ආදුනික ආධිකම්මිකයෙක් වශයෙන් පටන් අරගත්තා නම් ආයසරයක් අර ඉස්සර තිබුණට වැඩිය වේගෙන් හිත තැම්පත් වෙන්න ගන්න. හැබැයි ඒ තැම්පතුව ඔය කියන තරම් මුගක් වෙලා පවතින්නේ ඊට පස්සේ ආයෙත් ගැසිලා ඉල්ගෙනක් දාන. ආයෙත් තැම්පත් වෙනවා. ආයෙ ටිකක් විදලා ආයෙ ගැසිලා ගෙනක් දාන. මේක චක්‍රයක් කරකේ. ඉතින් පළවෙනි චක්‍රය තමයි හුඟක්ම අමාරු. ඒක කෝල ගති වැඩි, කෝඩු ගති වැඩි. ඉතින් ඒක නිසා තැම්පත් වෙච්චාම දෙනවා සදාකාලික තැම්පත් වෙනවක් වෙන්න ඇති කියලා. ගැසිච්චාම දෙනවා අනේ සදාකාලිකව මගේ හිත ගැස්සුණයි කියලා. දෙකක්වත් එකක් නෙවෙයි. ඒ දෙකේ එකක් අසදාකාලික නෑ ගැස්සෙනවා තැම්පත් වෙනවා ගැස්සෙනවා තැම්පත් වෙනවා ඕම ඕම ඕම හිතනද මේ යෝගාවචරයට මම මේ ආමන්ත්‍රණය කරන්නේ හිතනද එක පරියන්කයක එහෙම තැම්පත් වීම සහ අවිසිලි 10ක් 12ක් සිදු වෙන තැනට ගියා නම් Tamanට තේරෙයි ඉස්සල්ල රවුම විතර අවිසිලි රවුම විතර දෙවෙනි රවුම අවිසෙන්නේ නෑ ඉස්සල තැම්පතෝ විතර දෙවෙනි තැනේ තැම්පත් වෙන්නේ නැහැ. එන්න එන්න එන්න අන්තිමට යනකොට මේ තැම්පත් වුණා මේ ඇවිස්සුණා. මේ තැම්පත් වුණා මේ ඇවිස්සුණා. අවස්ථාවක් දෙනවා යෝගාවචරයට මේ හිතේ අවස්ථා දෙකක් තියෙනවා කැළඹිච්ච අවස්ථාව සහ තැම්පත් වෙච්ච අවස්ථාව දෙකම එකම හිත. මේකේ අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය ඒක හොඳයි තියෙන්නේ පළවෙනි රවුම විතරයි. ඊගාට එන රවුම් වල හොඳට පේනවා මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙන්නේ තැම්පත් වුණොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් තැම්පත් මෙන්න මේ දෙක දිහා ඇවිස්සීමට ආස කරන්නේත් නැතුව තැම්පත් වීමට ආස කරන්නේත් නැතුව බලාගෙන හිටියොත් යෝගාවචරය කියලා කියනවා. අවිස්සුණයි කියලා කනගාටු වෙනව නම් tempat උණයි කියලා සන්තෝෂ වෙනව නම් තාම කිරි බොන වයසේ ඉන්නේ. ලදරු වයසේ ඉන්නේ මොන්ඩිසෝරි පන්තියේ ඉන්නේ. ඒක නිසා මේ නැවතත් මම මතක් කරනවා මේ වගේ වැඩමුළුවක අපි තුන්වෙනි හතරවෙනි දවසේ එනකොට අපිට අවස්ථාව දෙනවා ඒක චක්‍රයක් කරකෝලා ගස්සලා නතර කරන නැත්නම් තැම්පත් කරලා නතර කරනවා යෝගාවචර ලෑස්තිලා යන්න ඕනේ මේ එක හීනකින් එලි වෙන්නේ නැහැ. එක රැයට හීන ගොඩාක් පේනවා. අන්නේ විදිහට මේ චක්‍ර tempat වීම සහ එවිසීමේ චක්‍ර රාශියක් දැකවතරමට මේකේ තියෙන සිලිලා රසිද්ධි බහුල ගතිය නැති වෙලා මේ දෙක දෙක දෙන්නට දෙන්න ප්‍රත්‍යুৎපන්න බව. මේක නිසා මේක වෙනවා මේක නිසා මේක වෙනවා කියලා දැනගත්තාම යෝගාවචරයට මේ tempatuර තියෙන ආධාවත් කැළඹුණයි කියන බයත් නැති වෙන පටන් ගන්නවා. මෙන්න මේ temperature තියෙන ආශාව සහ කැළඹීමට තියෙන බය අඩු වෙන්න අඩු වෙන්න මායя මෝහණයටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මට කලබල වුණොත් මායя බොහොම සතුටු වෙනවා. අපි මේ දෙකටම ගණන් ගන්න නැතුව දෙකටම සමහිත දැම්මොත් මායයට අපිට කොක්ක ගහ ගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් වැඩේ පෙන්වන්න හදන්නේ. ඒක නිසා ඒ යවනිකාටික ඔක්කොම ඉවර වෙනකන් ඉවසිල්ලෙන් කටයුතු කරන්නේ හිත ගැස්සුනා නම් අලුතෙන් ආධුනික යෝගාවචර පිළිදෙත් නැවත කරන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාහට සක්මන් භාවනාව වම දකුණ ලෙසත් ඒ මනාව සිතට පට්ටල් වූ පසු ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසත් සතිය මනාව පිහිටන තුරු සිදු කර පරියංගයට ගොස් මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමි අනතුරුව වාඩි වී සිටින ඉරියව්ව මනාව මෙනෙහි කරමි මද වේලාවකින් ආස්වාසය ප්‍රස්වාසය දෙස බලා සිටිමි. නමුත් ඒ පස්වරක් පමණ පැවති නැති වී යයි. නැවතත් මට හුස්ම නොදැනේ. පිම්බීම හැකිලීමටද ඒ ආකාරයෙන් පස්වතාවක් පමණ සිදු වී නැති වී යනවාක් මෙන් දැනේ. ඉන්පසු නැවතත් මම මෙතන යනුවෙන් සිතා සිටින ඉරියව්ව දිගටම මෙනෙහි කෙලෙමි. ආනාපානය නොවැඩීම නිසා මා මේ අයුරින් භාවිතා කළේ භාවනා උපක්‍රමය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන සීක්වා. දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ. මේකේ මතක් කළ යුතු කාරණා දෙකක් තියෙනවා. මේ ආනාපානේ නතර වුණාට පස්සේ වෙන අරමුණකට දාන තරම් ආනාපානට අනදර කරන්න එපා. පිම්බි මහැකිලි හොයන්නයි වෙන දේවල් කරන්නේ නැතුව ඒක නිසා එක එක දෙක තමයි ආනාපානේ වැඩිවීමක් වෙන්නේ නැති නිසා මම මෙහෙම කෙරුවයි කියලා තියෙනවා. නමුත් ආනාපානෙ වැඩෙනවයි කියලා කියන්නේ ආනාපානෙ නැති වෙලා යන එක කියන එකයි කියන්නේ. ඒකට උපමා උපමාවක් දෙනවා. ඒක කියනකොට මම හිතන්නේ මේ කියන එකට විශේෂයෙන් තේරෙවි අනිකටත් තේරෙනවයි කියලා මම හිතනවා. අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා අපි හොඳ ගාන්ටාර ලෝයෙන් හදපු ගාන්ටාරයකට එක සැරයක් ගහපුවාම ඩෝංගාලා ඒකේ සද්ද විශාල සද්ද ඉඳලා ක්‍රමයෙන් සද්ද එහෙම නැත්නම් ඒකේ දෝංකාරයේ කිංකිණි නාදී අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. ඉතින් කාට හරි කිව්වොත් ওই සද්ද සම්පූර්ණයෙන්ම නැතරනකම් අහන්න කියලා කියලා එකක් ගහපුව ගමන් විශාල සද්දකින් පටන් ගන්නවා. හරි ලේසියි සද්ද අහන්න. නමුත් ඒ සද්ද විතරක්ම ඇහුවොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ කියලා නැති වෙලා යනවා. හොඳ භාවිත මනසක් ඇති කෙනෙකුට කලබලකාරයෙකුට වැඩිය වැඩි වේලාවක් ඒක අහන්න පුළුවන්. කලබල තියෙන එකනා පොඩ්ඩක් ඕක අඩු වෙච්ච ගමන් වෙන සද්දයකට හිත දානවා. එහෙම නැත්නම් මේක ඇහෙන්නේ නැහැ කියලා කරදර කරනවා. අර සද්දෙත් එක්ක සියුම්ගෙන සද්දෙත් එක්ක හිත පාත්තන්න දන්නේ නැහැ. ආනපනෙත් ඔච්චර තමයි වෙන්නේ. හොඳ භාවිත මනසක් ඇති කෙනෙක් නම් ආනපානේ වඩනවයි කියන්නේ ආනපානේ ගෙවම් කරනවා කියන එක තමයි. ඒ නිසා පියවර පහකින් හුස්ම රැලි පහකින් ආනපානේ ගෙවෙන්න පුළුවන්. දෙකකින් ගෙවෙන්නත් පුළුවන්. තුනකින් ගෙවෙන්නත් පුළුවන්. අන්නේ මුණාට පස්සේ මේ ආනපනට අනදර කරන්න එපා. මේ වැඩිච්ච, තැම්පත් වෙච්ච ආනපනට ආය අලුතෙන් කෙනෙහිලිකම් කරන්න එපා. වෙන අරමුණු හොයන්න එපා. මම කලින් කියපු විදිහට අවශ්‍ය නම් සැකනම් ඉන්න ඉරියව බලන්න. විශේෂයෙන්ම මෙහෙම එකක් කියන්න බලන් සැකයක් ආවොත් බයක් ආවොත් ආය ආනපන එනවා. ඔය සැක නැතුව නිසකව ඉන්නකොට තමයි ආනපානේ ඔහොම සංසිඳලා තියෙන එක නඩත්තු කරන දෙයක් ඒක උපයාගත යුතු දෙයක් බයක් ආව සද්දයක් ආව කැළඹුණොත් ආයනපන එනවා ඒ මොනොත් ආයත් පරිසර මුලේ ඉඳලා වගේ ආනපානෙත් එක්ක මුලේ ඉඳලා වගේ භාවනා කරන්න මම මේ විස්තර කරන්න හදන්නේ ආනපානේ වැඩෙනවා කියලා කියන්නේ ආනපානේ ගොරෝසු වෙනවා නාස්පුඩු පුරවාගෙන හුස්ම යනවා කියන එක නෙවෙයි ආනපානේ වැඩෙනවා කියන්නේ එnde ende ende ආනපන තුනී වෙනවා. තුනී වුණත් යෝගාවචරේ කත නැහැ. මීට වැඩිය තුනී වුණත් බලනවා කියලා දිගට හිත පැවැත්වීම. ඒ නිසා මේකේ දෙකම නිවැරදි කරගන්න ඕනේ. ආනපන නැතිලා පිඹිම හැකිලින් බලන්න යන්නත් එපා. ආනපන වැඩෙන්නේ නැහැ කියලා පිළියම් කරන්න ඕනෙත් නැහැ. මේකට වැඩෙනවා කියලා කියන්නේ නැතිවීමයි කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දින සක්මන් කළාට පසු මට නොයෙක් නිදිමත ගතිය, ශබ්ද, සුවඳ දේ දැනුණා. අද දිනත් මා සක්මන් කරන්න පටන් ගත්තා. පැය භාගයක් පමණ සක්මනේ යෙදුණා. මට දැනුණා දෙපා පැටලි පැටලි එහාට මෙහාට විසිනවා වගේ. දැනුණා. ඒද ඉවසා සක්මන් කළා. පසුව පරියංකයට ගොස් ආනාපාන සතිය වැඩුවා. පැය භාගයක් හුස්ම ගැන හිතුවා. පසුව මට හුස්ම හිර වෙන ගතියක් දැනුණා. තදින් හුස්ම ගත්තා. හිස කැක්කොම්ම දෙන්න පටන් ගත්තා. එයද ඉවසා හුස්ම රැල්ල දිහා බලා සිටියා. මට දැනුනේ මහා කරවලක් ආවා. එයද ඉවසුවා. තව තවත් හුස්ම රැල්ලට හිත දුන්නා. පසුව ආලෝකයක් වගේ එළියක් වැවුණා. වික වේලාවකදී නිල් පාට වගේ එළියක් පෙනුණා. මේ වගේ දේ දකින්න හේතු ඔබ වහන්සේ කියා දෙන්න. ඉදිරියට යන්න මට තව මග පහදා දෙන තේක්වා. ඔබ වහන්සේ මත බුදු වේවා. මේව පිළිබඳව හීන පලාපල විස්තර කරන්න ගියොත් භාවනා වැඩෙන්නේ නැහැ. ඒ නිසා මතක තියානින්ද තමන්ගේ මූල කර්මස්ථාන නැත්නම් ආනපානේ කී කර වේලා මුහුණට මුහුණ දැම්මට පස්සේ බිහිසුණු රුදු වේස බව මග අවරන්නේ තන්න කංසාර ගමනේ තන්නා ආදා ක්ලේශ මාර සේන. නානා දේවල් පේන. ඔය පේන එකකට හිත ගියත් ආනපානේ හිත කැරෙනවා. ඒව ගැන හිතන්නත් එපා. ඒව ගැන හීන පලාපල අහන්න යන්නත් එපා. ඒක තමයි මායයට ඕන වෙලා තියෙන්නේ. ඒක තමයි කෙලෙස් බලාපොරොත්තු වෙන්නේ. Tamanne තියෙන්නේ ඇස්සත්තේ අන්ධෙක් වාගේ මොනවත් ඇහුනට බීරෙක් වාගේ දැනුම තිබුණත් මොඩේක් වාගේ පණ තිබුණත් මලමිනියක් වගේ ඉඳගෙන ආනාපානෙත් එක්ක පුළුවන් තරම් යන්නේ එකයි. ඒක නිසා මේන හැමදේම විස්තර හොයන්න යන්නේක පෘථග්ජනගේ හැටි. ඒකෙන් කරන්නේ ආනාපානෙ හිත හිත පැත්තකට දාගන්න. ආනාපානෙ හිත වට ගන්න එක. ඒ වට ගන්න හැම සැරේම මායя සතුටු වෙනවා, කෙලෙස් සතුටු වෙනවා. නමුත් උපදේශයක් දෙන්න ඕනේ කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ ඕවාදිගේ යන්න නෙමෙයි අපි භාවනා කරේ ඉවිසගත්තේ ආනපනෙත් එක්ක යන්න ඒක නිසා හිතා ගන්න සතිය කියන එක ඉදිකටක් වගේ ආනපන කියන එක ඉදිකට දාපු නූල වගේ එනේන වර්ණය මලක් වගේ එනේන මල එනේන මල අමුණ අමුණ අමුණ අමුණ මල් මාලක් ගොතන කෙනෙක් වගේ වේදනාවක් ආවත් ආනපනෙටම අමුණ ගන්න සද්දයක් ඇහුණත් ආනපනෙටම අමුණ ගන්න කහපාට ආවත් අමුණ ගන්න අන්ධකාරයවත් අමුණ ගන්න. දම්පාටාවත් අමුණ ගන්න. අමුණගෙන යනවා මිසක්කා මේ වගේ වගතුක විස්තර හොයන්න යන්න නරකයි. ඒවා සේරම මාරපාක්ෂික සේරම කෙලෙස්. එනිසා මේ භාවනා ලෝකයේ ගැන නොදන්න නැත්නම් ਬਾගට තැම්පිච්ච අය මේව ගැන කල්පනා කර කර පොත් ලියනවා. මේව ගැන කල්පනා කර කර හීන පලාපල බලන්න හදනවා. ඉතින් ඒකට මායя සතුටු වෙනවා. කෙලෙස් සතුටු වෙනවා. අපි සුද්ධ සටනක් දෙන්න ඕනේ. ওই කිසි දෙයක් ආවට මම සැලෙන්නේ නැහැ. මම පුළුවන් තරම් ඒ වාපයකට නරකකුත් නැහැ හොඳකුත් නැහැ. අරමුණත් එක්ක හිත පවත්තන්න ඕනේ කියන තරමට කමඨාන සුද්ධ කරගත්තා නම් එහෙම නැත්නම් Tamanටම Taman පැහැදිලි කරගත්තා නම් එයාට සාමාන්‍යයෙන් තනියෙන් භාවනා කරන්න පුළුවන් සුදුසුකම ලැබෙනවා. එහෙම නැත්නම් මේ එනේ නීපත් එක නැටුවොත් කොයි වෙලාවෙ භූත දෝෂෙයිද කොයි වෙලාවෙ මේ මල පෙරේතෝ වැහිද කොයි වෙලාවෙ පිස්සු වැටේද කියලා කියන්න බෑ. ඒ පිස්සු ඉල්ලගෙන කන්නේ. මෙයා ගැන දේවල් මල්ලේ දාගන්න කියලා. නමුත් අරසාව තියෙන ආනපන කියලා හිතාගන්න. ওই කොයි දේ ආවත් ආනපන බේරගෙන ඉන්න තාක්කල් ආනපනට ඇසුර තියෙන තාක්කල් ඉන්න බව දන්න තාක්කල් පරියන්කේ කිසි දෙයකට බය වෙන දෙයක් නෑ බහනා වැඩෙනවා. ඒ නිසා මේක අනවශ්‍ය ඉල්ලීමක් ඒකට උදව් කරන්න යන්න එපා. ඒ ඉල්ලීමත් අයින් කරන්න ආනාපානෙත් එක දිගට සතිපත්තණ්ඩ කියලා කියනවා. දෙරුවන් සරණයි පූජනීය ස්වාමීන් වහන්සේ. නිස්සරණ වනයේට පැමිණි මුල්ම අවස්ථාවයි. මේ බව ඔබ වහන්සේගේ අනුශාසනාවට අනුව සක්මන් භාවනාව සහ පරියංක භාවනාවේ සතිය පැවැත්වීමටයි මගේ උත්සාහය. සක්මන් භාවනාවේදී පාදයේ ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කළා. එහි මුල, මැද, අග අවස්ථා නිරීක්ෂණය කළා. හිත ඉවතට නොයා පියවර 20ක් 30ක් පමණ නොකඩවා නිරීක්ෂණය කරන්න මට දැන් පුළුවනි. ඒ දකුණු පාය හා වම් පාය මාරුවෙන් මාරුවට විහිදුවමින් පතුල් පොළවේ වදින විට දැනෙන ස්පර්ශයේ සමතාවය සහ විඳීම දෙසට සිත යොමු කරන විට ශරීර සමබරව තබා ගැනීමට අපහසු බවක් දැනෙන අතර නිදිමත ගතියද දැනේ. එවිට මා පරියංක භාවනාවට යොමු මෙය මේ දින තුනේදීම සිදුවිය. මෙහි යම් අඩුවක් හෝ වැරදි මගක යාමක් ඇද්දයි වටහා දෙන මැනවි. එකක් තමයි පරියංක භාවනට ගියාට පස්සේ ඒක පිළිබඳ වග විස්තරයක් නෑ එක. දෙක සක්මණේදී නින්දාවන සක්මණේම නින්ද ඉවර වෙනකන් කටයුතු කරනවා මිසක්කා ඒ නිින්ද අරගෙන පරියන්කට යන්න එපා. එතකොට සක්මනේදී නිදිමත එනවනම් පරියන්කේදී ගොරවණ්ඩයි සිද්ධ වෙන්නේ. පරියන්කේදී ඉඳලා තව සැරයි. ඒ නිසා නිදිමත එනවනම් ඒක සක්මනේදීම ඉවර කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ළඟ ළඟ මෙනෙහි කරන එක. වම වම වම වම දකුණු දකුණු දකුණු දකුණු කියලා මෙනෙහි කරන අරමුණ ළඟ ළඟ මෙනෙහි කරන්න. ඒකයි ලෑස්තිලා යන්න. කෙලස් අඩු වුණොත් නිදිමත එනවා. ඒක නිසා එතකොට පරියන්කට ගියාට හරියන්නේ නැහැ. විශේෂයෙන් පරියන්කට අනේක නරකට හිටිනවා නින්දෙදී. ඒ නිසා පක්වන පැයම කරන්න අදිෂ්ඨාන කරගන්න. මෙතෙක් කරපු හැම එකනාම ලියලා තියෙන විනාඩි 25 30 වගේ සක්මන් කරනවා. ඒගොල්ලන්ට මේ භාගිත කාලා නැතර කරනවා. සාමාන්‍ය කියනවා පැපොල් ගෙඩිය පැපොල් පරුව ඉරුවක් කනකොට මුලින් ඉඳලා අකට කාගෙන කාගෙන කාගෙන යන්නේ කියලා කියනවා. අඹ ගෙඩියක් කනකොටත් උඩ ඉඳලා පල්ලෙහාට කාගෙන කාගෙන යන්නේ කියලා කියනවා. උද්දෙන්ඩක් කනකොටත් උඩ සිට පල්ලෙහාට කන්නේ කියලා කියනවා. අන්නාසිගිරියක් කරනකොට යාට සිට පහළට කාගෙන කාගෙන යන්නේ කියලා කියන. ඒ කියන්නේ ඉවර කරන්නම කාපක්. කියනත රසතනින් කෑවොත් මගේ දින අතර කල් දාලා යනවා. ඒසෝ හැම එකකම සතා කන්නේ ක්‍රමයකට. ඒ ක්‍රමයේ තමයි ක්‍රමේ. ඒ නිසා සක්මන හොඳට අත්දකින්න සක්මන විනාඩි 45 පණින්න ඕන. ඊට පස්සේ තමයි හොඳ පදම හරි අහුවේ. ඉතින් උඟ දෙනෙක් මේ පැයක් කරන්න තරම් ඉවසන්නේ නැහැ. එක්කෝ ඉන සමාධියට ආස වෙනවා. එහෙම නැත්නම් මේ වගේ නිදිමතක් ආපුවම කලබල වෙනවා. ඒ නිසා පැය සක්මන් කරන එක වතක්. මම විශ්ින් සම්පූර්ණ කළ යුත්තක් වශයෙන් සලකලා කරන්න විශේෂම නිදිමත වගේ ගතියදී පරියන්කට යෑම නුවණට උරු නැති බව මතක් කරන්න කැමතියි. දෙදුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය වේ. පරියන්කේ වාඩි වී ඉරියව්ව දෙස බලා සිටින විට විනාඩියකින් පමණ පසු නාසයේ අග කෙළවරින් ආශ්වාසය ඇතුළුණු දැනේ. එය දිගු කෙටි වශයෙන් හඳුනාගත හැක. ආශ්වාසයෙන් පසු කෙටි විරාමයක් පාශ්වාසය උණුසුමින් යුතුව පිටවනු දැනේ. හිත විසිරීමට නොදී විනාඩි 3ක් 4ක් පමණ බලා සිටිය හැක. හිත වෙනත් අරමුණකට යොමු විට ඒ බව දැනගත් වහාම නැවත නාසය අගට සිත යොමු කළ හැකිය. මේ අයුරින් එකම ඉරියව්වෙන් විනාඩි 30ක් පමණ එක දිගටම භාවනා කළ හැක. වෙනත් දිනවලදී මගේ පරියන්කයට නිින්දෙන් කිසිදු වේදනාවක් සිදු නොවුනත් අද දිගින් දිගටම නිදිමත ඇතිවිය. එක් අවස්ථාවකදී භාවනාව අතරතුර කිසිදු දැනීමක් රහිත තත්යකට පත්විය. ටික වේලාවකින් ශබ්ද ඇසුණු අතර සිරුර දැඩි සැහැල්ලු බවකට පත්වී ඇති බවද දැනුනි. මෙසේ සිදුවන්නේ භාවනාව අතරතුර නිින්ද යාම නිසාද? ඒක ඒක විඳ ගන්න දැනගන්න තරම් අත්දැකීම් අධිකමයි තියෙන්නේ. මේ කලිමුත් මේක මම ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ වැඩමුළු සඳහා ප්‍රකාශ කරනවා නම් භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම මේක පරියන්කේදී සිද්ධ වෙන්නේ. සිද්ධ වෙනකොට නීවරණයක් වශයෙන් තීන විද්ද වශයෙන් හිත එකිලෙන ගතිය මිද්ද කියන්නේ මිද්දෙනවයි කියන එක අයිස් ටිකක් බටර් ටිකක් ෆ්‍රිජ් එකට දාපුවම මිදෙන්නේ අන්න වගේ මිදෙනවා තීන මිද්ද කියන චිත්තචෛසික ධර්ම වල මේ වගේ අකර්මණ්‍ය ගතියක් එනවා ඒක එකක් ඒක කෙලෙසයක් ඒක පරිඋත් ทาน කෙලෙස් තව එකක් තියෙන එකම අරමුණ නැවත නැවත බලාගෙන ඉන්නකොට හිත හැංගී ගන්න හිත හැංගෙන එක කෙලෙසයක් නිසා නෙවෙයි සිද්ධ වෙන්නේ අරමුණු රස නැතිවීම නිසා. අපි දවස පුරාම සංසාර පුරාම කෙළුවේ අරමුණින් අරමුණට පැන පැන හිටපේකනේ. දැන් ඒක අරමුණේම බොහෝ වෙලා ඉන්නකොට අරමුණ නීරස වෙනවා. නමුත් අපේ හිත පිට යන්න දෙන්නෙත් නැහැ. ඒකටම හිත හිර කරගෙන ඉන්නකොට මානසිකාරයේ හිත හැංගී ගැනීමක් වෙනවා. මේ හිත සැඟවි ගැනීම තමයි තීන මිද්දේ කියන කෙලෙස් නින්දයි හරි අමාරුයි තෝරන්නේ. ඒක තෝරන්න යෝගාවචරයම තමයි මේ වග බලා ගන්න ඕනේ පිටකිනුවට කියන්න බෑ. මෙන්න මේ මෙන්න මේ උපමානයක් දෙන්න පුළුවන්. ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්. නිදිමත නම් නිදිමත ඉන්න බොහෝ වෙලාවට කලින් අරමුණේ හිත පිට ගිහිල්ලා අවදි වුණාට පස්සෙත් බොහෝ වෙලා හිත පිට. හිත සංගවි ගන්නවා නම් සංගවි ගන්නේ අරමුණ හරහමයි නැවත නැගිටින්නේ අරමුණටමයි. ඒක නිසා මේ කෙනා කැමතිද තමන්ගේ මතකය හරලා අවසලා බැලුවොත් මේ විදිහට අරමුණ නොදැනී ගිය අවස්ථාවල ඒ නොදැනී යන්නේ ඉස්සෙල්ලා අරමුණ හරහාමයි මේකට ගියේ විශේෂයෙන්ම මම නොදැනියත් තැන ඉඳලා දැනුවත් තැනට එනකොට සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් ගැසිලා අවදුනාට පස්සේ නැවත හිත අරමුණට ගන්න පුළුවන්ද ගියාද නැත්නම් නැවත අරමුණට ගැනීම කරදර වුණාද කියන මේ සාක්ෂි දෙක අවශ්‍යයි මේක නා හිත සංගවි ගැනීමක්ද මෙතන වෙලා තියෙන්නේ තීන මිද්‍යක්ද කියලා කියන්නේ. ඉතින් මම කැමති අහන්න සභාවේ දැන ගැනීම සඳහා සාකච්ඡාවට පොරක් වශයෙන් උත් මේ ලියපු එකන තමන්ගේ කට උත්තර දෙන්න කැමතිද කියලා. එහෙම අකමැති නම් අනිත් දවසේ ලියනකොට ඒ කරුණු පොඩ්ඩක් අඩංගු කරලා ලියන්න. එතකොට තව ටිකක් අපිට ඉස්සරහට සාකච්ඡාව යන්න පුළුවන්. මේක නින්දක්ද සිත සංගවි ගැනීමක්ද කියලා සංගවි ගැනීමට ලීන වීම නිලීන වීම කියලා පාලියේ සඳහන් කරනවා සිංහලයේ සඳහන් කරනවා මේ තීන මිද්දේට කුසීතකම නිදිමත කියලා සඳහන් කරනවා ඉතින් මේ දෙක කොහොමඩක්වත් යෝගාවචරයා කාරණා කාරණා දැනගෙන අවදීන් හිටියේ නැත්නම් අල්ලන්න බෑ එනිසා පිට කෙනෙකුට කියන්න බෑ. නමුත් මේ කාරණා ටික කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වාර්තා ලියනකොට පුළුවන් තරම් නැවත අවදි වුණාට පස්සේ අරමුණට යන්න පුළුවන්කම තියුණා නැද්ද? නිින්ද යන්න ඉස්සෙල්ලා Taman හිතියේ පැහැදිලිවම අරමුණේද නැද්ද කියන එක පොඩ්ඩක් සඳහන් කරන්න නැත්නම් සභාවට ඉදිරිපත් කරන්න කරුණාවන්ත වෙන්නයි කියලා මම ඉල්ලයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩා හිත එක්තන් කර ගැනීමෙන් එහාට එනම් අතුලාන්තයේ දැකීම හෙවත් විදර්ශනාවට නැඹුරු වීමට ඉතා කැමැත්තෙමි. එවැනි තැන්වලට පැමිණ භාවනා කිරීමට අවශ්‍ය බව දනිමි. අපිට මෙතනින් එහාට කවදා හරි යා හැකි වේදයයි සැකයක්ද මතුවෙනවා. ඒ නිසා සිත සමාධිගත වූාට පසු චක්සාලිකාර භාවනාව වැනි අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන භාවනාවක් වැඩුවාට කමක් නැද්ද? කාරුණිකව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම හිතන්නේ මේට වැඩිය හරි ලේසි දැනට තමන් ආනාපාන සතියත් එක්ක කරන භාවනා විස්තර ටික දෙනවා නම් ඔය ඈත ඉඳලා කොට ඉඳලා පීනන් ටිකන ගන්න ඕන කමක් නැත්තේ. තමන් ආනාපානේ කොට වැටහින ක්‍රමයේ විස්තර කරන්න. මේ දැනට ඉන්නේ සමතේද විපස්සනාද අපිට මේකට ඉස්සරහට පස්සට යන්න බැරි වෙද කියලා මේ පොදු ජන මතය ප්‍රකාශ කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. අයිතිය තියෙන්නේ භාවනා කරනකොට ආනාපානේ වැටෙහි නැටි කියන්නේ. ඉතින් මේ මේ කියන එක නා කැමැතිද? මේ ආනාපාන සතිය එක සම්බන්ධ තමන්ගේ අත්දැකීම් ටික සභාවට දාන්න. ඒක තියාගෙන මේ කොහෙදෝ යන පටලවිලි පටලව ගන්නවා. ඒ වන්දියට මේ මුළු සභාවම නොමග යවන්න කියලා මට කියනවා. මම ගෙනියන්නේ නැහැ. මම දන්නවා ගෙනියන්න ඕනේ තැන. ඒක මම කියලා තියෙනවා. ඒ වුණාට මේ ප්‍රශ්න ලිපේකනගෙනත් අනුකම්පාවක් තියෙනවා. Tamange අත්දැකීම එළියට දෙන්නේ නැතුව අර මට්ට කුණ්ඩිල තමන්ගේ දරුවට බෙහෙත් ටික දෙන්න කියලා සල්ලි දෙන්න වෙයි කියලා වෙද බෙහෙත් ආලාව ගාව ළඟ ඉඳලා අහගෙන ඉන්නවා ගිහිල්ලා බෙදා මොනවද කියන්නේ කියලා. කවුරු හරි එළිඩේ e තියෙන එකක් දැනගත්තාම ඒක ගිහිලා කරලා දෙන්න. ඉතින් ළමයට වැඩි වෙනවා. අර ගුරු පඬුර දෙන්න වෙයි කියන බය. ඉතින් වගේ මේ දෙන උපදේශ ටික පිළිපදින්න. ඒල තමන්ගේ කරුණා කළ අත්දැකීම් ටික ඉදිරිපත් කරන්න මේ අර බයයි මේ බයයි අපිට පුළුවන් බැරිද කියන මේ අස්ථාන බිය නැත්නම් මේවට කියන්නේ කෙලස් කියලා. මේවට පණිය රිලොන්ටි ඩිමම් බඳින්න එපා. කැමැතිද ඒකන තමන්ගේ ආනාපාන සති භාවනාවේ විස්තර ටික කියන්න මේ ඉස්සලා කලින් කිව්වා වගේ. ඒ වුණා මට පුළුවන් උදව් කරන්න නැත්නම් මම මේ ප්‍රශ්නේ නිෂ්ප්‍රභා කරලා දාන්න. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කී ආකාරයටම මා ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී මා මුලින්ම මා මෙතන යන්න මෙනෙහි කර ටිකෙන් ටික ආස්වාසය හා ප්‍රස්වාසය දෙස බලයි. ආස්වාසය දැඩි සීතල සුලගක් මෙන් ඉහළට ගමන් ගන්නා බවද ප්‍රස්වාසය රස්නේ තුලඟක් මෙන් නාසයේ අගට වැදීමද මෙනෙහි කරයි. ටිකෙන් ටික මොහොතෙන් මොහොත ඒ දෙස බලා සිටියේදී සිත සංසුන් යන බවක් දැනේ. ශරීරයේද සැහැල්ලුය. මේ පැමිණි මුල් දිනේ හා ඊයේ සමෝහ පරියන්කේ සිදු කරන විට මා ඊයේ පැවසු ආකාරයට පැයක පවන කාලයක් මාට පරියන්ක භාවනාව කළ හැකි විය. ඔබ වහන්සේ මාට ඊයේ දිනේදී උපදෙස් දුන්නේ දිගටම භාවනාව කරන ලෙසයි. නමුත් වෙනත් වේලාවල් වල මා පරියන්කේ සිදු කරන නමුත් මගේ සිතට සිතුවිලි පැමිණ ඉතා ඉක්මනින් පැය භාගයක් පමණදී මගේ භාවනාව කැඩි ඇස් අර බැලීම සිදු වෙයි. මාට එම මොහොතේ වල තරහක්ද සිතට නැගේ. මා නැවතත් සිත එක්තන් කරගනිමින් මගේ භාවනාව නැවත ගැනීමට මහන්සි වෙයි. ස්වාමීනි මෙලෙස ටික වේලාවකදී පරයන්කය හොඳින් සිදුවීමත් අනෙක් වේලාවලදී සිතවිලි පැමිණ භාවනාවක් කැඩී යන්නේත් ඇයි? මගේ භාවනාවට ඔබ වහන්සේගෙන් උපදෙස් ඉල්ලමි. කරුණාවෙන් පැහැදිලි කරන දෙනමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේක තමයි ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ අනිත්‍යයි. එකම දෙයක් කවදාකවත් දෙසරයක් වෙන්නේ ඔය කියන හරියනවා කියන එකෙත් මුණතේ එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා. ওই කියන වරදිනවා කියන හිතවිලි ඇවිස්සනවා කියන එකෙත් මොනතේ ඉන්නෙන් ඉන්නේ වෙනස් වෙනවා. ඉතින් මෙව පිළිබඳව වෙනසකට ලෑස්ති ගතිය නැත්නම් අනිත්‍ය සංඥාවෙන් තොරව මට හැම පරියන්කයකම මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවිය යුතුයි කියන හැඟීමෙන් ගිය කනට අවසාන ඉතුරුනේ චිත්ත පීඩාවක් විතරයි. අසහනයක් විතරයි. ඒ නිසා කියන්නේ මේ වෙලාවේ පරියන්කේ හරි ගියා මෙන්න විස්තරේ. මේ වෙලාව හරි ගියේ නෑ මෙන්න සද්දාව වේදනාව හිතවිලියාව මෙන්න විස්තරෙච්චරයි. ඒක අරක හොඳයි මේක නරකයි කියන දෙයක් ඕකේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ වෙනස් මුණත් වලට කැමති නැහැ. ඒ හර කදාවත් දියුණුවක් අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ භාවනා ෂෝක් එකට යනවා. නමුත් අපි අර තමන්ගේ දන්න සීමිත දැනුමෙන් මේක මනින්න කරන්න හදලා පැහැදිලිවම ගන්න විනිශ්චය වැරදි විනිශ්චය ගන්න. එනිසා ඕක තමයි කාගෙත් ඇති. යම් වෙලාවක හරි ගියාද ඒ වෙලාවේ නිමිති ටික ගන්න. මොනවද ආසන්න කාරණා ටික බලන්න. බලලා ඉව සපෙලා දෙන්න. එතකොට සමහරවිට එnde එnde එnde කලඹෙන ඇවිසින පරියන් ගන්න අඩු වෙලා හරියන පරියන් ගන්න වැඩි වෙනවා නම් ඔය ප්‍රකාශ ආය කරන එක නැහැ. ඒ නිසා මේක කාගවත් සුවිශේෂී දෙයක්වත් කාටවත් දෙයක් වෙච්ච නැහැ කාගෙත් හැටි. ඒක නිසා මේකම දිගට කරන්ඩ කරමින් වෙන ඕන දෙයක් බාර ගන්න හිතක් මේකට කියනවා අනිත්‍ය සංඥාවෙන් භාවනා කරනවා කියලා. ඒ බාර ගන්න හිතකින් කරන්න. එතකොට කවදාකවත් පශ්චාත්තාවයක් එන්න විදියක් ඉඩක් නැහැ. දෙදුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව මම ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින්ද සිද්දවිලි නොමැතිව පියවරක් පමණක් සිත යොමු කරන විටද ඉදිරියට යොමු වන විට වායෝ ධාතුවක් බිම තබන විට පටවි ධාතුවක් මෙනෙහි කරමින්ද සිදු කළා. පියත තුන් ආකාරයෙන්ම නිවනට අරමුණු කරමින් සිදු කළ යුත්තේ කුමන ක්‍රමයටද පහදා දෙන්න. ආනාපාන සතියේදී ඇතිවන හුස්ම රැල්ල සීතලට ඇතුල් වී පිටවෙන විට උණුසුම් බවක් දැනේ. පිටවෙන වායු රැල්ල බාහිර බාහිරට කැටි බිඳී විසිරී යන හැටි දැනේ. මේදී සිතිල්ලා උණුසුම් ස්පර්ශය තේජෝ හා වායෝ ධාතුන් වශයෙන් මෙනෙහි කරයි. මෙසේ නොමැතිව කිසිම සිතුවිල්ලක් නොමැතිව හුස්ම රැල්ල දෙස පමණක් බලා සිටීමටද පරියන්ක භාවනාවේදී සිදු කළ හැක. මෙහිදීද නිවන්ට අරමුණු වන්නේ කුමන ක්‍රමයේද පහදා දෙන්න. ත්වන් සරණයි. මේ දෙකේදීම ඒ ධාතු වශයෙන් මෙනෙහි කිරීම සඳහන් කරලා තියෙනවා. ඒකේ පොතේ ලියලා තියෙනම කරන්න එපා. එපා කියන එකම කරලා තියෙනවා. මූලික උපදේශවලම කිසිම දෙයක් නැහැ. මූලික උපදේශවල තියෙන්නේ ආශාසලාදී ආශාසෙ මෙනෙහි කරන්න. ප්‍රසවාසලාදී ප්‍රසවාසි කියලා මෙනෙහි කරනවා. පටවිය ආපෝ තේජෝ වශයෙන් මෙනෙහි කරන්න යන්න එපා. සක්මණීදිත් එපා. ඒ නිසා සම්මුතිය මෙනෙහි කරන්න. නැත්නම් ওই මූලික අපට අහනවල දීලා තියෙන විදිහට මෙනෙහි කරන්න. ඒ පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න එපා. එතකොට නිවන වෙන්න ඕනේ බේවේ. එහෙම නැතුව මේ අපිට ඉක්මන් කරන්න ගියාට අපිට ඕන ලාට නිවන ලැබෙන්නේ නැහැ. තනි වාක්‍යයෙන් කියනවනම් කියන්න තියෙන්නේ පරමාර්ථ ධර්ම මෙනෙහි කිරීමක් කිසිම ගුරුවරෙක් කවදාකවත් උගන්ලා නැහැ. ඒක කොහෙන් හොයාගෙන ආවිල්ලා මෙනෙහි කරනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම කියනවා මේ මම කියන වාක්‍ය අහුම්කන් දීලා මේක හිතේ තියාගෙන නැවත සැරයක් මූල කර්මස්ථානට අහුම්කන් දෙන්න. මුල් බණපතියට අහුම්කන් දෙන්න. ඒකේ තියෙන බොහොම සරලව කරන හැටි. ඒ නිසා මේ අනවශ්‍ය දේවල් කරලා මට නිවනට යන පාර කියලා දෙන්න කියලා කියන්නේ අර අබ කාපු එකාගේ මොලේ දාන කතාව තමයි. මේ ඕනේ නැති දේවල් කරන්න ගියාම ඔයගේ ප්‍රශ්න මතුවෙනවා. මේ ඉතින් බරපතල දෝෂයක්වත් දඬුවම් කළ යුතු වැඩක්වත් නෙවෙයි. අපේ හිතේ තියෙන දැනුමම තමයි අපිට නිවනට බාධා කරන්න කියලා හිතියෙන් කියතේ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්න පටන් අරන් දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. මුල් කාලයේදී ආනාපාන සති භාවනාව කරද්දී විනාඩි 45ක් පැයක් පමණ ඉන්නවා. එක එක රූප එලි පේනවා. ඒ හැම දෙයක්ම අනිත්‍යයි කියලා මෙනෙහි කරා. එවිට ඒවා නැති වෙනවා. දැන් ආනාපාන සති භාවනාව පැය දෙකකට වැඩි කාලයක් වුණත් කරන්න පුළුවන්. කිසිම රූපයක් එලියක් පෙනෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා. බුදු ගුණ මෙනෙහි කරද්දී සිත සමාධිමත් වෙනවා. ඉන්පසු මොනවා වෙනවද කියා මට නොතේරේ. නිින්දෙන් නොවේ. හිතියේ කියා තේරෙනවා. බෙල්ල තුන් හතර පැත්තකට නැමෙනවා. බෙල්ලට නම් වේදනාවක් දැනෙනවා. පසුව මම දැන් කළ යුතු දේ කුමක්දයි කියා මට දැනගන්න උවමනයි. ස්වාමීන් වහන්සේ දක්මන් භාවනාවක් පයක් පමණ කරනවා. ඔබ වහන්සේ කියා දුන් පරිදි හිත පිට නොයා තියාගන්න උත්සාහ කරනවා. තෙරුවන් සරණයි වහන්සේට. ඔය එතකොට මේ පළවෙනි කොටසට අපි අවධානය යොමු කරොත් ආශ්වාස ප්‍රශ්වාසයේ මේ පෑදයක් අතර යනකොට නැත්තම් බලන්න ඉන්න පුළුවන් කියන කාලය තුල ආශ්‍රද ප්‍රසවාසය මොන වගේ වෙනසකින්ද මොන වගේ තැනකද මොන වගේ තැනට වෙනස් වීමක්ද මේකේ දකින්නේ කියලා ඒ විස්තර ටික අවශ්‍යයි. පැය දෙකකට පස්සේ හරි කමක් නැහැ. ආනපනේ පේන තාක්කල් දිගටම බලන්න. ආනපනේ මූල කර්මස්ථානේ ආනපනේ නම් පේන තාක් ගමන ඉවර නැහැ. ඒ නිසා දිගට බලන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ පැය ගාණක් පැය ගාණක් ඕනේ ඒක විනාඩි 5ක් 6ක් හරි කමන්නේ ආනාපාන දිගට බලනවනම් බලන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ආනාපාන එන්න ගොරෝසු වෙනවද සියුම් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ලං වෙනවද දුර වෙනවද කියන එයාගේ ලීලාව පෙන්වන්න හදන දේ පිළිබඳව උනන්දුවක් තිබිලා නැහැ උනන්දු වෙලා බැලුවොත් ඊට පස්සේ ආනාපානෙ තමන් භාවනා මෙහෙවන්න පටන් අරගනි. ඒක නිසා මේ සුදුසුකම් භාවනාවට පුරුදු කරගත්ත ලකුණු ගොඩක් තියෙනවා. නමුත් ඒ හම්බ වෙච්ච වෙලාවේ ආනපන විස්තර බලලා වார்த்தාවට ඇතුළු කිරීම අඩු වෙලා තියෙනවා. නිසා දල වශයෙන් කියන්න පුළුවන් මෙනෙහි කිරීම කරන්න මෙනෙහි කිරීම කරලා ආනපන බලාන ඉන්නකොට මොන මොන තැන ඉඳලා මොන මොන තැනට වෙනස් වෙනවද කියන තොරතුරු ටික ඇතුල් කරන්න. එතකොට ඕකේ තව කලු පිරිමැදීමක් කරනවා. උපමට්ටමක් වෙනවා. උපමට්ටම විතරයි අඩු. වැඩේ හොඳට යන බව කියන්න පුළුවන්. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඊයේ සවස ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට භාවනාව වැඩිම තුල අපි ලෝභ, දේශ, මෝහ එහෙවත් භාග්‍ය ධර්ම වැඩිම සිදු කරන බව දේශනා කළසේක. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයටම භාවනාවේදී මේ විශේෂ භාග්‍ය ධර්ම වැඩිම සම්බන්ධව මගේ සිතටද කුතුහලයක් ඇති වෙයි. අපි භාවනාවේදී ලෝභය වන්නේ සතිය පිහිටීමට නොවේද? සතිය දිනන ආකාරයේ தත්වයක්, શબ્දයක් ඇතුව විට අපි ඇති කරගන්නේ දේශය නොවේද? සාර්ථකව එක් දිනයකදී භාවනාව සිදු කර ගැනීමට හැකියවොත් මට භාවනාව සාර්ථකව කරගත හැකි යයි සිතීම මෝහය නොවේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශේෂ වාග්ය ධර්ම ප්‍රගුණ කිරීමට උත්සාහ දරන අපි භාවනාව තුළින් නොදැනුවත්වම ලෝභ, ද්වේෂ, මෝහ වර්ධනය කරගන්නවා නොවේද? එමෙන්න සතිය කෙරෙහි ලෝභයක් නැත්නම් අපේ භාවනාවට යොමු වන්නේද? නැති බවයි මගේ අදහස. සතිය බිඳීමෙන් ඇතිවන දේශය නිසා අපි යලි යලිත් සතියේ සිත පිහිටවනවා. ඉතින් සතිය පිහිටවමින් භාවනාව යම් තාක් දුරකට සාර්ථක කර ගැනීමට මේ ලෝභ, දේශ, මෝහ අපට සහාය වෙනවා නේද? අනුකම්පාවෙන් පහදාන දෙට සේක්වා. තෙරුවන් සරණයි. මේකට කාම වස්තුන් කෙරෙහි කාම ගුණයන් කෙරෙහි ඇති ලෝභය වගේ එකක් නෙවෙයි සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කෙරෙහි ලෝභයක් අවශ්‍යයි මෙහෙවීමක් අවශ්‍යයි ඒක කරගෙන කරගෙන යනකොට බුදුජාන විශ්වන්තේ පෙන්ලා දීලා තියෙන විදියට ආනාපානේ බලන්න මේව අවශ්‍යයි ඔත ආනාපානට හිත බෙලුවට පස්සේ ආනාපානේ ආනාපාන විසීම නැතිලා ආ ඊට පස්සේ ඉතුරු වෙන කපුරු පුච්චු පුතන වගේ ඉතුරු වෙන දෙයක් නැහැ ඒගොම සතිය පිළිබඳව වඩනකොට ඉස්සරහට යනකොට සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවනම් සතිය බාල මට්ටමේක. පශ්චාත්තාප වෙන්නේ නැති සතිය තමයි ඉහළ මට්ටමේ සතිය. සතිය බාලයේ කියලා ගන්න නිසා ඉස්සරහට යනකොට යනකොට සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වීම නොවීම භාවනාදි මතුවෙන මේ වංචනික ධර්ම ෂටගති අවබෝධ කර ගැනීම. නිසා මේ ප්‍රශ්න සෙට් එකම අහන්න පුළුවන්. ඇත්ත තමයි මේ ප්‍රශ්න වටිනවා. ඔත් භාවනා කරගෙන කරගෙන යන්න ඔය කෙලෙස් අයින් කිරින්ද කාම ගුණ අයින් කරන්න අපි අර ඉදිරියට ගත්ත සද්ධා විරිය සති සමාධි කියන ප්‍රඥා කියන මේ ද්‍රව්‍ය නැත්නම් මේදී ධර්ම ටික ඒක ඒක විසින්ම නැති වෙන ක්‍රමයකට තමයි ਸਰවඥාන්සේ ප්‍රතිපදා හදලා තියෙන්නේ. ඒ නිසා ඒක අල්ලගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඉස්සරහට යනකොට යනකොට භාවනා කරනකොට කරනකොට සතිය ඇති කරනකොට යම් සතුටක් ඇති වුණාද ඒ වගේම නැති වුණාට සතිය නැති වුණාට කම්පා නොවීමේ කලාව මේ කෘතු තුළ තියෙනවා. සද්ධාව ඇති වුණා වගේ සතුටක් ඇති වුණාට යම් වෙලාවක සද්ධාව දුර්වල වුණයි කියලා හිත කරදර නොගන්න අෂ්ටෝක ධර්මේ කම්පා නොවෙන්න ක්‍රමයක් මේ ක්‍රමයේ තුල තියෙනවා. වීර්යයත් එහෙමයි ප්‍රඥාවත් එහෙමයි සමාධියත් එහෙමයි. ඉතින් ඒ පැත්ත බොහොම මේවා ಗುಣධර්ම වඩා ගත්තට පස්සේ විපස්සනා පැත්තෙන් තේරුම් ගන්න ඕන එකක් තර්කයෙන් නම් අල්ලන්න අමාරු. ඒ නිසා මේ වෙලාවේ නොවැටෙනවා වෙන්න පුළුවන්. ඒක ඇති ප්‍රශ්නයක් නැත්තේ නෑ. සතිය තෘෂ්ණාවෙන් වඩන්නත් බෑ. සතිය නැතුණයි කියලා ද්වේෂ කරයි කියලා නැවත සතිය එන්නේ නැහැ. ද්වේෂ කරොත් එන්නේ සතිය නැවිත් ඉන්න එකයි. ඒ නිසා මේවා පිළිබඳව අපි මේ දේශනා මාලාවේ මේ දිස්සත් කීවතාවක් මතක් කරලා තියෙනවා. කෙරෙහි කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දිගටම සතිය වඩ아가න යන්න ඒ එක ಗುಣ ධර්මයේ සතිය කියන එක ಗುಣ ධර්මයේ මේ ඔක්කොටම උත්තර හොයාගෙන ඉස්සරහට යනවා. ඒ උත්තර හම්බ වෙන්නේ කවදාකවත් තර්කයට අහු වෙන උත්තරවත් අපිට හිතා ගන්න පුළුවන් විදිහකට නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉස්සල්ලාවේ සතිය 60 මිනිත්‍යක් වගේ පාවිච්චි කරනවා. හැබැයි ඉතින් මේ 60 මිනිත්‍යේ හෙලපහුණාට පස්සේ විසිකොත්. අර පල්ලෙහා චිත්‍රය දිහා බලන්න ගිහිල්ලා පිටිමකට පයින් ගහලා තියෙනවා. දැකලා තියෙනවද දන්නේ නැහැ. පස් දෙනා උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගන්න. ඒක සාමාන්‍ය ලෝකේ හොඳ දෙයක් නෙවෙයි. උඩට නැගිටි උදව් වෙච්ච ඉනිමකට පයින් ගහනවා කෙනෙක් ඉතින් Nissan වනේ කරන්නෙම ওই වැඩේ තමයි. උඩට යන්න හේතු වෙච්ච සතිය අල්ල විසිකොල්ල දාන. ගියාට පස්සේ සතියෙන් ඇති වැඩක් නැහැ. ඉතින් මේගොල්ලෝ හිතාන ඉන්නවා නම් සතිය මේ දිවාන ගිහිල්ලා දවුලකට තැම්පත් කරලා චෛත්‍යයක් හදලා වැදකට තියලා වඳින්න. ඉතින් එහෙම එකක් හම්බ වෙන්නේ ඒකේ තියෙන්නේ ප්‍රයෝජනීය සලකා වැඩ කිරීමක් විතරයි. ඉතින් ඒ නිසා හොඳ වටිනා ප්‍රශ්න. හොඳ වටිනා ප්‍රශ්න වුණාට තර්කයෙන් උත්තර දෙන්න බෑ කරගෙන කරගෙන යනකොට Tamanටම තේරෙයි බුදු ජානනාංශයකට වග වෙනවා අපිට තියෙන සතිය පුදුුවන් තරම් දිගට වඩන එකයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස ආනාපානය පුරුදු කෙලෙමු ආස්වාසය සහ ප්‍රස්වාසය නැවතුණු වර්ණක හා පොරපොතු සහිත අති විශාල සතුන්ගේ අත්පා දුටිමි රූප නැතිවිය සිතවිල්ලිද නැතිවිය කිස් බවක් පමණක් පවතී. ඒ අවස්ථාවේ ආස්වාසය ප්‍රාස්වාසය නොදැනේ. කුමක් කළ යුතුද? වාක්‍යයේ දීර්ඝාස ලැබේ. ඔය ආස්වාද ප්‍රාස්වාසයේ තිබින තැන ඉඳලා මේ නොතිබිච්ච තැනට එක දිගට පවතින සතිය තිබුණා නම් සැකයක් එන්නේ. අතරමැද සතිය එකට නොතිබුණොත් තමයි ඊගාට මම මොකද්ද කරන්න ඕන කියන එක මේ ප්‍රශ්නයක් වෙන්නේ. ඇයි ගුරු උසුත් තිබුණා ආනාපානේ ඉවර වෙනකම්ම යනකම් අකර අතරමැද සතිය තිබුණා නම් ප්‍රශ්න නොවෙනවයි කියන්නේ කිව්වොත් බුදුරජාණන් උත්තර දෙකක් දෙනවා. එක දිගට සතිය පවත්වනවා නම් තේරෙනවා ගුරුසු අපාන ආනාපානේ සියුම් වෙලා අතිසියුම් වීම භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. දෙක එක දිගට සතිය පාත්‍රනකොට තියෙනවා ගුරුසු ආනාපාන තිනනට වැඩිය මධ්‍යස්ථ ආනාපාන තිනනට වැඩිය සියුම්ම සියුම් ආනාපානේ තියෙනකොට මානසික ආතතියක් නැහැ. අසහනයක් නැහැ. දැවිලි දැවිලි නැහැ. ඒ නිසා මේ දෙකෙන්ම තේරෙනවා මේ නොතිබිච්ච தත්ත්වය ආනාපාන නැති தත්ත්වය ප්‍රතිපදාව දියුණුවක් කෙලස් අඩු ගතියක්. ඊ ගාවට මොනවත් කරන්න ඕන කියලා නම් ආයෙත් කෙලස් ටිකක් කඩේ ගිහිල්ලා සත පහක විතර කෙලස් ගනලා දාගන්න. මාළුවට උම්මලකට දානවා වගේ ආයෙසරයක් මොනවා ටිකක් දාගන්න එකයි තියෙන්නේ. එනිසා හොදුවාට පස්සේ ඒ පිරිසුදුව රැක ගන්න බැරි මේ අපේ හිත කඩප්පුඩි සැකකිරිලක් කරනවා. කළ යුතු තැනක් කරනවා නොකළ යුතු තැනක් කරනවා. ඒකට හේතුව සතිය අඛණ්ඩ නැති වෙන. නිසා හොඳට බලන්න මුල සිට අග දක්වා නූලක් දිගේ ඇඟිල්ල ඇදගෙන යනවා වගේ ඇදගෙන කියලා බලන්න ගියොත් තේරෙයි ඒ සියුම්ම අවස්ථාවේදී කිසිම අසහනයක් නැහැ ආතතියක් නැහැ මේක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව තේරෙයි ඊට පස්සේ කරන්න ඕන දේ තිබීවා. දැන් මේකට එළඹිලා වාසය කරන්න. දැන් මේක සමාදන් වෙලා පුළුවන් තරම් වෙලාව විවිකේ බුද්ධ විඳින්න. එතකොට Tamante සාන්තිය අත්විඳ ගන්න පුළුවන්. සැකේ තමයි මෙතන තියෙන ප්‍රධානම විෂය. නමුත් කරන්න දෙයක් නැහැ ඒක අනිවාර්යෙම එනවා. නිෂක වීමට ලක්ෂ වාරයක් මේක කරලා කරලා විශ්වාසය ඇති කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. දෙවියන් ස්වර්ණයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල පරයන්කය සක්මන. ඉරියව්වේ හිත පිහිටවීමෙන් පසු වමහා දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදෙනෙමි. මෙහිදී විලුඹ ප්‍රදේශයේ පොළවේ ගැටෙද්දී තද ස්වභාවයක් දැනිනි. මේ ආකාරයෙන් දිගටම සක්මන් කෙරෙමි. ශාරීරියේ සතිය පවතින බව දැනෙන නමුත් සමාධිමත් භාවයක් නොදැනෙනි. බාහිර අරමුණු දුටු නමුත් වමහා දකුණ වශයෙන් ඒවා පෙරෙද්දීම භාවනාව පවත්වා ගත හැකිය. කල්පනා පහළ වීමත් බොහෝම අඩු වී තිබේ. සමාධිමත් භාවය නොමැති නිසා දෝ සක්මනට එතරම් කැමැත්තක් ඇති නොවේ. විනාඩි 20ක් පැය භාගයක් පමණ පසු පරියන්කේ නැඹුරු වීමට හිතේ භාවනාව තවදුරටත් පවත්වාගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. වහන්සේට දීර්ඝායස ලැබේවා. ඒ විනාඩියක් අතලියක් කරනකොට සක්මනට ආශාවක් ඇති නොවීමම තෘෂ්ණාව නැතිවීමේ ලක්ෂණක් කියලා හිතා ගන්න. තෘෂ්ණාව තියෙනවා නම් කරගෙන යන්න හිතෙනවා. අත් මේ භාවනාවේ ප්‍රතිඵලය නිසා හිතට අර මනාප වඩන, මන වඩන, ආල වඩන ගති නෑ. එපා වෙන ගතිය තියෙනවා. අන්නේ ඇති ඒ එපා වෙන ගතිය භාවනාවෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් බව දැනගෙන ඒක පුළුවන් තරම් වෙලා පවත්නවයි කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඒ ඒ පැත්තට යෝනිසෝ මනස්කාරය යොදපු කෙනෙකුට විතරක් තේරෙන කතාවක්. නැත්තම් අපි කරන්නේ සලුවක සාදාලා නැගිටලා යනවා යන්න මේ එපා වීමක් ඇවිල්ලායි කියලා. තේරෙන්නේ නැහැ මේ එපා වීම භාවනා ප්‍රතිඵලයක් කියලා. ඒ නිසා බෑ භාගයක් සක්මන් කරන්න එපා. බෑම සක්මන් කරන්න. එපා වීමේ නේකටලා ඇස්සලා යන්න. ඒක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තියාගෙන මනාපතිනෝට සක්මන මෙහෙමයි. එපා වීම මතුනට පස්සේ සක්මන මෙහෙමයි කියලා මේ දෙක දැනෙනකන් සක්මන තව ටිකක් වෙලා කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මෙලෙස භාවනාව පුහුණු කරමින් උත්සාහ දරන්නේ මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටයි. නමුත් මොනියම් හෝ හේතුවක් නිසා මේ භවයේදී අපට නිර්වාණය අවබෝධ කර ගැනීමට නොහැකි වුවහොත් අප මේ පුහුණු කරන භාවනාව මතු සංසාරයේදී නිර්වාණය අවබෝධ කර ගැනීමට අපට පීඩක් වෙයිද? අප කෙරේ අනුකම්පාවෙන් මේ ධර්මානුකූලව පහදා දෙන සේක්වා වහන්සේට දීර්ඝාස නිරෝගී සුවය ලැබේවා. නේද මට එහෙම හේතු ගන්න විදිහේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් කල කල දේ ඵල ඵල දේ කියන කතාව අපි දන්නවනම් මේ භාවනා කරන බය තුල මොන්නම හේතුවක් නිසාවත් කයින් හෝ වචනෙන් අකුසල සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සීල කුසලයේ 100ට 100ක්ම සිද්ධ වෙනවා කියලා හිතා ගන්න. මේකෙන් නැගිටලා ගිය ගමන් අපින් කොයි අකුසලිය කයෙන් සිද්ධ වෙන්න පුළුවන්ද වචනෙන් සිද්ධ වෙන්න පුළුවන්ද කියන්න බෑ. ඒ නිසා භාවනා කරන කාලය තුල මේ සම්පූර්ණ සීල කුසලයේ සමාදන් වෙනවා නම් සීලානුස්සතිය කියලා මේකට කියනවා. මේකම ඇති අපේ මුළු ජීවිතේටම සන්තෝෂෙන් අඩු ගන්න මේ හිටපු දවස් තුනේ සිල්පද කැඩුනේ නෑ. මම සීලෙ රැක්කා. සිල්පද තියා කයෙන් වචනෙන් ක්‍රියාවක්වත් වෙලා නෑ. ආනේ සතුට තියනවා මැරෙන්නම ඕනේ නෑ මේ දැනටම තේරෙනවා. මේක ගෙදර ඉඳලා කවදාකවත් ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ දානයක් දෙනකොට පින් කරන අපි කරන්නේ කුසල් සිද්ධ වෙනවා පහන ප්‍රතිඵල ලැබෙනවා කියලානේ කුසල් ප්‍රතිඵල. ඉතින් එහෙමනම් මේ සීල කුසීතේ බොරම් බලවත්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ නිසා දන් දෙන කෙනෙකුට නම් මේක හිතා ගන්න අමාරු වෙන එකක් නෑ. සීල කුසලයේ හිතන් භාවනා කුසලයේ වැත්තක තියන්න. ඒ සතුට ආවොත් නම් භාවනා කුසලය සිද්ධ වෙනවා. ඒ සතුට එන්නේ නැත්නම් භාවනා කුසලයක් වෙන්නේ නෑ කියලා කියනවා. මම භාවනා කරනවා අඩුපාඩු එතකොට සීලයංග සම්පූර්ණ වෙනවා කියන සතුටවත් ඇති වෙලා නැත්තම් තාම තියෙන්නේ කණවැන්දුම් ගතිය. මුස්පේන්තු ගතිය. හූනියම් ගතිය. අනේ හූනියම් පැත්තක දාලා අඩු ගානේ භාවනා පැත්තක තියලා සීලය සම්පූර්ණ වෙනවා කියලා සතුටින් කරන්ඩ එදා ඉඳලා භාවනා වැඩෙන්න පටන් ගන්න. එතකොට මේ ජීවිතේදීම අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නිර්වාණ ස්ථානයි අති වන්දනීය පූජනීය ගරු ස්වාමීන් වහන්සේ පළමු දිනද මා ඔබ වහන්සේට සක්මන් භාවනාව ගැන පාදේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමු. එයටද හොඳ පිළිතුරක් ලැබිනි. ඔබ වහන්සේ ඊයේ දිනේදී ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී ඊයේ දිනේ තිබූ ප්‍රශ්න වලට ඉතාමත් විශිෂ්ට අයුරින් මාහට පිළිතුරු ලැබිනි. ඊයේ 8 සිට 9 වනතෙක් පරියංක භාවනාවේදී ඔබ වහන්සේ හදාහන් කළ පරිදිම භාවනාවට යොමු විය. පරියංක භාවනාවේදී හුස්ම රැල්ලේ සිට පිහිටුවා විනාඩි කිහිපයකින් නොදෙනී ගියා. ඉන් පසුව මාහට කිසිම අරමුණකුත් සිතුවිලි પરම්පරාවද නැතුව ගියා. මට වැස්ස හා මිනිසුන් වැඩ කරන සද්ද ඈතින් අතෙන්නාක් මෙන් දැනුණා. මම කොහේදෝ තනි වෙලා කවුරුත් නෑ වගේ දැනුණා. මම ඒ දියා හොඳින් බලා සිටියා. මට හරිම සතුටක් දැනුණා. ඒ කියා නිම කරන්න බැරි තරම්. එහෙත් එක පාටම හයියෙන් කවුද මගේ කම්බුරට ගහනවා දැනුණා. ඒ පහට මා පැත්තකට ඇලුණා. ඇස් ඇරුණා. මම භාවනා ශාලාවේ කියලා දැනුනේ එතකොට. මට බයක් දැනුනේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ මට ඇයි ඒ විදිහට වුනේ? මගේ භාවනාවේ වැරද්දක් නිසාද? මට පහදා දෙන සේක්වා. මා මේ පැමිණියේ පළමු වතාවට වහන්සේට මේ භවයේදීම උතුම් නිවන අවබෝධ වේවා. ඉතින් කල්ල කන්ට ගහපු එක පොඩ්ඩක් අල්ලගන්න. කන්න ගහපේ අල්ලගත්තා නම් සලකන්න තිබ්බා. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ අනික් කම්බුලක් දික් කරන්න. මේකට තැක් ගහලා බලන්න. ඒක නිසා මේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ මේ හිතට ඕනනම් ඕනම දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. මේ පණ තියෙද්දි මරලා පෙන්වන්න පුළුවන්. මැරුවට පස්සෙත් පණ තියෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. ඒ තරම්ම මේ හිත දන්නේ නැතුව තමයි අපි මෙතෙක් කල් gedara රොටි පුච්චකක් අබුදි උනේ හිටියේ. භාවනා කරන්න ගියාට තමයි තේරෙන්නේ යාට ඕන දෙයක් කරලා පෙන්නන්න පුළුවන් ඒක අදාහ ගන්න බැරි තරම්. තව කෙනෙකුට ඒක විස්තර කරන්න බෑ මේකට වැඩි වික්‍රම හිතට විචිත්‍රතා චිත්‍රතා හිතේ තියෙනවා කියලා බලාගෙන කරන කරන යන්න එතකොට අපිට කිසිම දෙයකට අපි විශ්මය පළ කරන එකක් නෑ මුලින් මොනම දෙයක්වත් නැහැ විශ්මිතම දේ තමයි හිත. ඒ හිතට ඕන දෙයක් කරන්න පුළුවන් නිසා කවුරු මොන විශ්මයජනක දෙයක් කරත් ඒක හිතේ වික්‍රමයක් විතරයි. මටත් තියෙන්නේ හිතමයි. ඒ නිසා ඕන දෙයක් වෙන්න පුළුවන්. අනිත් දවසේ කොයි දේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අපේක්ෂාවම ශාන්තියක් කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා මොන දේත් වෙන්න පුළුවන් කියලා බලන මනුස්සයාට කිසිම දෙයකට ඉසాత බඳගෙන අඬන්න දෙයක් නැහැ. ඒ වගේම සතුටු දිනුවයි කියලා සතුටු වෙන දෙයක්වත් නැහැ. ඒකත් හිතේම වික්‍රමයක්. ඒ නිසා භවනා කරගෙන කරගෙන යන කෙනාට තේරෙනවා උඟාක් වෙලාට අපි ජීවත් වෙන්නේ මනෝ ලෝකයක කියලා. ඉතින් සාමාන්‍ය කියන හීනෙක ජීවත් වෙන්නේ කියලා. අපි හිතන මේ අත අතපත ගාලා හිතාන ඉන්න දේවල් හිත කරලා තියෙන දෙයක්ද නැත්නම් ඇත්තටම තියෙන දෙයක්ද කියලා මොනම තාලෙන්වත් වෙන් කරන්න බෑ. ඒක අපිට තේරෙනවා හීන දකින්නකොට ඉතින් භාවනා කරනකොට මේ දෙක අතර මැද තැනකට යනවා. හීනෙකුත් නෙවෙයි ඇත්තත් නෙවෙයි. එතනදී තමයි තේරෙන්නේ මේ මනසේ මායාවතිය, මේ මැජික් කාර්යයේ වැඩ. ඉතින් ඒ නිසා මේ කනට ගැහුවාගේ ඔච්චර ගැස්මක් වෙලා තියෙන්නේ ගහලා නෙවෙයිනේ. නිසා මේ හිතේ කරන වැඩ දිහා බලනද මීටත් වැඩිය දේවල් වෙන එකට අපේක්ෂා කරන්න පිටකෙනකින් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. පිටකෙනෙක් දෙනවනම් දෙන්නේ ප්‍රත්‍යක්ෂ උත්තරයක් නෙමෙයි. පොතේ උත්තරයක්. උත්තරේ දෙන තමන් අතේමයි දිගට භාවනා කරගෙන යන්න තමයි තියෙන්නේ. දෙගොන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය වන්නේ පිම්බීම හැකිලිම වේ. ඉරියව්වේ සිත පිහිටීමේදී ඉක්මනින්ම උදරය චලනය වන ආකාරය දැකගත හැකිය. මෙහිදී උදරයේ ඉදිරිපසට තල්ලු වන අවස්ථාවේ පිම්බීම ලෙස මෙනෙහි කෙලෙමි. උදරය පසුපසට යන අවස්ථාවේ හැකිලෙන අවස්ථාව ඇකිලීම ලෙස මැනේ කෙලෙමි. පිම්බීමේ දීර්ඝහා කැඩි කැඩි යන ස්වභාවයත් දුටුමි. ඇකිලීම කැටි ක්‍රියාවක් ලෙසත් කැඩි කැඩි යන අයුරුත් දුටුමි. පෙරදී ඔබ වහන්සේ වදාළ ආකාරයට මෙම ක්‍රියාවලින් ඊටාම ළඟින් නිරීක්ෂණය කර නැවත විස්තර වැඩිපුර ලබා ගැනීමේ අරමුණෙන් භාවනාවේ යෙදුණෙමි. මෙහිදී උදරය ඉදිරියට තල්ලු වෙද්දී මදක් ඉස්සීමක් දැනුනි. අවධානයම භාවනාව යෙදුණු නමුත් මේත පෙර හුස්ම හිරවීමක් සමගම නලයකින් ජලයේ එක්වරම නිකුත් වන විට ඇතිවන හඬක් මෙන් ශබ්දයක්ද සහිතව කටින් හුස්ම පිටවිය. මෙය අවසානයේදී ෂණිකව මෙන් ආපසු පිම්බීම හැකිලීමට යොමු විය. ආපසු එරෙතම හුස්ම හිරවි ශබ්දයක්ද සහිතව හුස්ම පිටවිය. නැවතද අරමුණක් මෙනෙහි කරත්ම අරමුණ මෙනෙහි කරත්ම එයම ආපසු සිදුවිය. මීට අමතරව නිදිමත ස්වභාවයක්ද සමහර විට ඇතිවේ. පෙරදී මෙන් බාහිර කල්පනා බොහෝ පහළ නොවේ. චිත්ත රූප, ශබ්ද ආදීද ඇතිවීම සිදු නොවේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසු ආකාරයට පිම්බීම හැකිලීමේ වැඩි විස්තර ලබා ගැනීමට පිම්බීම හැකිලීම අරමුණු කරගෙන මෙනෙහි කිරීමේ සිදු කිරීමක්ද කළ යුත්තේ. ගෞරව පෙරදරිව උපදෙස් පතමි. දෙලුවන් තරණයි. ඔය ඇත්තටම මේ භාග්‍යතුර ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා අන්තිමටත් අහන්නේ ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. පිම්බීම හැකිලිම් බඳ විස්තර දැන ගැනීම සඳහා පිම්බීම හැකිලිම මුල් කරගෙන මෙනෙහි කරන්න ඕනේ කියන එක. අද මෙනෙහි කිරීමත් ඕනේ මෙනෙහි කරන ගමන් ඒ විචක්ෂණ බුද්ධිය දැකීමේ විස්තර දැකීමේ ගතිය ඒක සාමාන්‍යයෙන් භාවනාවේදී කියන්නේ අරමුණ බොහෝ වෙලා බලන ඉන්නකොට අරමුණට ලොක් කරලා බලන කන්නඩියකින් දැම්මා වගේ විස්තර වෙන්න පටන් ගන්නවා. ඒ විස්තර වෙලා පේන්න පටන් ගන්නවා. තව වෙලා ඉඳින් ඉඳී විස්තරය ලොක් වෙලා බලන ගතිය වැඩි වෙනකොට ආසන්න වීමක්, උච්ඡන්න වීමක් සිද්ධ වෙනවා. ඒ සඳහා අරමුණ මූණට මූණ දාලා තියාගන්න ඕනේ. එල්ලේ අරමුණට මුලිච්ච කරගෙන තියාගෙන ඉන්නවා. ධානය භාවනා කරන්න කරන්න මේක වෙවුල වෙවුල වෙවුල වෙවුල ලඟ වෙන්න ලඟ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට පදම අල්ල ගන්නවා. ඒක දීදී පුළුවන් තරම් සමීප සමීප වෙන්න ඕනේ මේක තාම මේ කියන එකේ තාම රත් වෙලා මදි. තම මීට වැඩිය අරමුණ ඇසුරු පවත්තන්න මෙන්නේ කිරීම තමයි තියෙන. ਵਿਚාරයේ තමයි තියෙන උපක්‍රමය. නමුත් විචා විතක්කේ තමයි තියෙන උපක්‍රමේ ਵਿਚාරයක් තියෙන්න ඕනේ. විස්තර දැනගන්නාසුළු උකහා ගන්නාසුළු ගතියක් තියෙන්න ඕනේ. එතකොට ඉස්සරහට තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් අපි පැයක පමණ කාලයක් අරගෙන තිනවා. බලාපොරොත්තු වෙච්ච කාලෙමයි අපි මෙතන ඉඳලා පැයක් කාලය ගන්න බලාපොරොත්තු වෙන සක්මනට අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාව සඳහා ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙල සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි